මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න මුවන් පැලස්ස ගම්මානයේත් වෙන ගම්වල වගේම හතුරු කරදර තියෙනවා. මේ හතුරු උවදුර බලපෑවේ ආරච්චිලාලටයි. එදා ආරච්චිලට වේලාසනින් ගම්සභා උසාවියේ නඩු දෙක තුනකටම පෙනී සිටින්නට සිදු වුණා. ඒ නිසා ආරච්චිලා පාන්දරින්ම නැගිටලා හීන් බණ්ඩ යවුවා බකි කරත්තේ ගෙනෙන්න. හීන් බණ්ඩට කරත්තයත් ගුණත් සොයාගන්න බැරි වුණා. ආරච්චිලගේ උසාවි ගමන පමා වුණා. ගමේ වෙදරාලාමිට ඇහුණා පාන්දර ජාමේ බක්කි කරත්තය බොහොම වේගෙන් වෙදගෙදර ඉස්සරහා පාරේ ගිය වගක්. වෙදරාලාමිට ඒ බොහොම තද වේගින් දක්කාගෙන ගිය කරත්තය ගැන සැකහිතලා උදේ ඉරපායන්ටත් කලින් ආරච්චිල හොයාගෙන ගියා. ආරච්චිල කඩිමුඩියේ ලැහැස්ති උනේ හැටක්ම ගණනාවකට ඈතින් පිහිටි ගම් සභා උසාවියට යන්ටයි. කරත්තයත් ගුණාත් නැතිවග දැනගත් ආරච්චිලා වහාම කලේ හීන් බණ්ඩාට උපදෙස් දී හොරා කවුදයි සොයා ගැනීමටයි. ආරච්චිලා හන්දියේ කඩේ කාරකක නැගී උසාවියට ගියා. හේම් බණ්ඩා ගොනා බැඳ සිටි ගාලේ සිට ඌ සොරාගෙන ගිය පාරේ ඇවිදින්න පටන් ගත්තා. ආරච්චිලා හීන් බණ්ඩාට ඉගැන්වුවේ වරදකට අල්ලන සැකකරුවන්ගේ හැසිරීම් බලා ඔවුන් අල්ලා ගැනීමටයි. ඇහිම් බණ්ඩා උඹ දැක්කද ඉද්දප්පු කරත්තේ දක්කාගෙන යනවා ඈ ඇත්ත කියන් ඇත්ත කියන් නෑ නෑ අයිබුවන් ඒ වුණාට මේ තමුන්නාන්සි මත ඉගැන්වන්නේ හොරෙක් අඳුන ගන්න ඇති මං ඉතින් මේ ගොණයි කරත්තේ හොය හොයා ගුරුපාරේ පහළට යනකොට මං දැක්ක පාර දෙපැත්තෙම කරත්ත රෝද වැඩිලා තිබ්බ පාරවල් ගොන් අඩි වලින් පාරේ හිල් හැදිලා තිබ්බ හැටිත් ඒ යනකොට මං දැක්කා. මෙන්න මේ කපාපු ලනු කෑල්ලත් එතන තිබිලා මම දැක්කා. ආ මෙහාට ගනි මෙහාට ගනි ওই ලනු කෑල්ල බලන්න මෙහාට ගනි. හ්ම් මේක මගේ හඳයාගේ කරේ ලනුවේ කෑල්ලක් නේද බොල? එහෙයි. එහෙයි. එහෙයි. ආ බම්බේ ගමේ වෙදරලාමි හොයන්ට ආවා. ඕනේ මගේ උණ හින්දා. හෙල්ලෙන්ට එපා උතනින් හෙල්ලෙන්ට එපා. උඹටත් උණ ගැනේයි. තව ටික වෙලාවකින් උඹ ඇත්ත නොකීවොත් ඉද්දාපෝ. ඊම් බණ්ඩා. බදපම් මේ ඉද්දාගේ අත් දෙකම. බදපම්. ඊට පස්සේ ඊට පස්සේ ගෙදරට දුවලා ගිහින් මේ අරන් වරෙන් අර මගේ මාංචු කුට්ටම හොයාගෙන අරන් වරෙන්. අනේ කීරහලුන්නේ මේ බලනවා තමුටට කවුද බලය දුන්නේ මේ නිවැරදි මිනිස්සෙක් අල්ල මාංචු දාන්න? අට පියාගෙන ඉන්නවද? නැත්තම් මම මේ කරුවල හැරමිටියෙන් දෙකක් තඩි බාන්නද? ඈ? මූ මගේ රාජකාරියේ ඉස්තකොලන්ට නොදී කට ගන්න. ආනේ අම්මපා මේ මේක මේ වම් පැලසේ ආරච්චිලටම දීලා තියෙන බලතලයක්ද? මං යනවා මගේ ගමන යන්න ඔන්න ඔන්න ඔන්න ඔන්න හිම්බණ්ඩ මේක පණින්ටයිද හදන්නේ මේක පණින්ටයි හදන්නේ අල්ලගනින් අල්ලගනින් කුල කුලල ගනින් ගානින් අල්ලගනින් අල්ලගනින් මගේ කුලල ගානින් අල්ලන්ට තෝ සත්‍යයන් දෙපා හිම්බණ්ඩ පනට ආදරේ තියනවා නම් ඔව් තමයි තමයි තමයි ධාර යමින් හිටිය මාව සැකේට නවත්ත ගත්තේ ආ හිම්බණ්ඩ බොට ඇයි සැක හිතුනේ මේ ඉද්දාපු මේ සැකෙන් සැකෙන් මාගේ පාරේ ඇවිද්දා ඔව් එතකොට මේ මිනිහා ගිය පාරේ තිබ්බා මේ ගොනාගේ පාදපු මේ මේ ලණුවේ කෑල්ලක් මේ මේ තියෙන්නේ දියෝ සාකි මගේ හඳයාගේ කඹ කෑල්ලක් වෙන කිසිම සාක්කියක් ඕනේ නෑ උඹව සිපිලිගෙට යවන්න. ඕව්. හරි හරි එහෙනම් යවලා බලමු. අවුරුදු 3-4කට කලින් මං හිතන්නේ මම මේ කඹේ අරගත්තේ මුවන් පැලස්සේ කඩේ පරණ මුදලාලිගෙන්. මිනිහා සාක්කි දෙයි මේ කඩේ මං කොහෙන්ද ගත්තේ කියලා. අවුරුදු කීයකට කලින්ද ලනුව ගත්තේ? නෑ අනම්මනම් පුරස්න නාහා බිම දන ගහනවද නැද්ද ඈ මම මේ හොරකමේ සුලමුල ලියනකල් ඈ දන ගහනවද නැද්ද ඒ හිම්බණ්ඩ මේ මේක ලියන්න මට උදව්වක් මොකද්ද මට කරන්න තියෙන්නේ මට මේ නඩු සපෝර්ටුව ලියන්න බෑ මේසයක් අනප්පුවක් නැතුව බොල ඉතින් මේ ගැලෑබාරේ කොහෙන්ද මේ මේසයක් හොයන්නේ මෙහාට වරෙන් මෙහාට වරෙන් හ්ම් මෙහාට වරෙන් මගේ ඉස්සරහට වරෙන් නවාපම් පිටකොන්ද නවාපම් පිටකොන්ද ආ බිම බලාගෙන නවාපම් පිටකොන්ද තව තව තව නැමියා තව නැමියා ආ අන්නෝ මාන්නව හ්ම් ඔය පිට උඩ තියාගෙන මේක මම ලියනකල් ඔහොම ඉඳහක් මොළු මෙයාවෙන්නේ අයියෝ මෙහෙමත් මුලා බෑනියෙක් මය රාජකාරිය කරන කල් ඉඳලා අස්සන් කරලා යනවද නැත්තම් දඬු කඳේ ගහන්නද මං බෝ ඒ කාලේ ගියා දැන් නෑ ඒ නීති රෙගුලාසියෝ. අනේ අනේ මූ මටත් රෙගුලාසිය ගන්නන්ට දෙන්නේ. ඈ? ඉදහම් ඉදහම් මම මේක ලියන කාලෝ මිදහම්. මම මේක ලේසියෙන් අරින්නේ නෑ ඉද්දා. හරි. මොකද්ද උඹේ වාසගොම? කියපන්. මොක? වාසගොම. මොකද්ද වාසගොම කියන්නේ? ඒ කියන්නේ වාසගොමකුත් නැති මිනිහෙක් මේ මට නීති දෙකුලාසි කියා දෙන්න එන්නේ නේද? ඇනේ බොලතෝ. මෙහෙ බලපන් ඉද්දප්පු. ගම්මුලා දෑනියාගේ කාලේ බොහොම වටිනා එකක්. ඔබට තේරුණාද? ඒ වටිනා කාලේ නාස්ති කරන එක ලොකු වැරද්දක්. ඒ හින්දා වාසගොම කියනවා මගේ යකා නටවන්නේ නැතුව අං අහන්නේ ආරච්චිලා මහත්තයෝ මොකද්ද ඔය වාසගම කියන්නේ කියලා බොල බොල මෙහෙ බලාපන් ඈ මේ මගේ නමේ මුල් වාසගම තමයි කටුපුල්ලේ ගෙදර ආන්න ඒ වගේ හැම වැසියෙකුටම තියෙනවා වාසගමක් ආන්න ඒක මොකද්ද උඹේ? ආ මොකද්ද ඒක කියපන්. ඔව්. කියපන් ඉතින්. ආරච්චි මහත්තයෝ මගේ කොන්ද කැඩෙන්න එනවා එනවා වාගේ. <laughs> මේ ආරච්චිල අනේ පින් සිද්ධ වෙයි මට යන්න දීලා ඔය කෙහෙම්මල් කතාව නතර කරගන්නවා. ආරච්චි මහත්තයා නිකම් ආරච්චි නෙවෙයි. හා තේරුණාද? ඊම්බණ්ඩ මේ ලනු කෑල්ල මේ මිනිහා ඉනේ ගහගෙන ඉඳලා මේ හීම්බණ්ඩ දැකලා බිමට දැම්මද? යප. මං අහන්නේ මේ අඩියක් විතර දිග කොහොලණු කඹ කෑල්ල. මම් මොකටද ඉනේ ගහගන්නේ? තඹලකන්ටද? අනිත් කාරණාව මං ඒ ගුණයි කබල් බක්කි කරත්තයි හොරකම් කෙරුවනම් ඇයි ඒ ගුණාගේ කමේ කපන්නේ ඒක නඩුකාර හාමුදුරුවෝ තේරුම් ගනි අන්න අන්න අර මල් බාලයාගේ මායියා සොබනි සොබනි එනවා මේ පැත්තට කො කො කො කො මල් බාලයාත් එනවද ඈ බලමන් මල් බාලයාත් එනවද පේන්ට නෑ මිනිහා. හ්ම් හැංගිලා ඇති. මං හිතන්නේ සේරම එකතු වෙලයි මගේ ගොණයි කරත්තේ හොරකම් කෙරුවේ. ඈ මොකද හිම්බණ්ඩා කියන්නේ? ඈ මේ සොබනේ ආ ඉන්නපු මේ ලොකු හොරකමක් කරලා අහුවෙලයි කියනවා ඉන්නේ. ආ මොනවා මේ අයියා? ඔව් මොනවද මේ ආරච්චි මහත්තයා කියන්නේ? මොනවද හොරකම් කරුවේ? කවදාවත් අප සතේක දෙයක් හොරකම් කරුවේ නැති මේ අයියා මොනවද හොරකම් කරුවේ? මේ ආපන් සොබනි. මේකයි සේමසේ හොරකමක් නෙවෙයි. මේ මුවන් පැලස්සේ පදවියේ විධානාරච්චි ධූරයේ දරන පොර සිද්ධ ගම්මුලා දෑනියගේ ගමම් බිමන් ගිය ඒ හිම්බණ්ඩා. මේ වගේ මේ මොකද්ද ගමම් බිමන් යන එකට ලොකු වචනේ. ගමම් ගමම් බිමන් යන එකට මේ ලොකු ලොකු වචනයක් මේ තිබුණා මේ පොඩක් ඉන්නකෝ මේ කල්පනා කරලා කියනකම්. ආහා. ආ මාත් යන්නම් ආරච්චිල මහත්තයෝ. ඈ ආරච්චිල මහත්තයා කිව්ව පලියට විත්තිකාගේ කත්තලන් වෙන් මුදාරින්ට බෑ. තේරුණාද? කවුද විත්තිකාරයා? ඉද්දප්පු කියන වාසගම නොදන්න උඹයි විත්තිකාරයා. මේ හොරකමේ. ඔව්. අප්පච්චි. බොන හොරකමේද මං විත්තිකාරයා වුණේ? වැරදි කරපු හැම මිනිස්සයාම <laughs> තමන් බොහොම හොඳ ගම්වැසියෙක් කියනවාමයි. <laughs> නමුත් මං දන්නවා මූණ බලාපු හැටියෙන් කවුද හොරා කවුද නොහොරා කියන්ට ඉද්දෝ. ඉද්දප්පු අයියේ අන්න පොඩි එකාට උණ හැදිලා කියලා ළමයාගේ අම්මා ඩිංගිලි මැනික බතේ අරගෙන විගහට එන්ටලු. මේ සොබනේ සොබනේ ඊට වඩා ලොකුයි මේ ගම්මුලා දෑනියගේ රාජකාරිය. මං දැන් මේ ඉඳප්පෝ යන්ට ඇරියොත් මට බඩුත් නැති වෙයි නඩුත් නැති වෙයි. ඒ හින්දා ඩිංගිලි මැනිකට කියනවා ඉඳප්පෝ එවන්ට බෑ කියලා. වැරද්ද පිළිගන්න කල්. මං අහන්නේ මොකද්ද මුන්දා කරපු වැරද්ද? ඒ යීම් බණ්ඩා. ඔබට තාමත් බැරි වුණාද රාජකාරිය කරන මුලාදැනේ ගමන් බිමන් යන එකට පාවිච්චි කරන මේ කරත්තෙට කරත්තේ නොකිය කියන හොඳ උසස් වචනයක්. කල්පනා කරපන්. මොකද්ද? වාහනේ වාහනේ. ආ හනේ ආ වාහනේ වාහනේ. ආන් හරි අන්න හරි ආන් හරි. මේ මේ මුවන් පැලස්ස මුලාදැනේ උත්තමයා ගම් සභා උසාවියට අද උදේ යන්ට තිබ්බ මේ ඉම්බන්න මොකද්ද ඒ වචනේ? වාහනේ වාහනේ හරි හරි හරි කෑ ගහන්නේ මම බොල ඈතට හෙනකන් කෑ ගහනවා මේක මේ මේ මේ සොබනේ මුලාදෑනි උත්තමයා උසාවියට යහපත් වෙන්න තිබ්බ වාහනය ඊයේ රෑ ඉඳලා නැති වෙලා මම ගමන් මං ගියේ ඒකෙන් මේ ඉද්දපු අයියේ මං ගෙහින් ඩිංගිරි මැණිකම මෙහාට එවන්නද ඒක එච්චර හොඳ වැඩක් නන් නෙවෙයි. ආ එපා එපා ඒ කටසර ඩිංගිරි මෙහාට එවන්න ඕන නෑ. මේ මේක බේරගන්න ඉද්ද පුදුම පුළුවන්. ඈ මේ උඹට බැරිද ගොන් වස්සයි කරත්තේ තියෙන ඉසව්ව කියන්න මට? ඔව්. යකාගේ කතාවක් මේක. මං කොහොමද ඒක දන්නේ? එහෙමනම් උඹ ආපාරේ කොහොමද ගොනාගේ කඹේ කෑල්ලක් තිබ්බේ? ඔක්කොල මාත්‍යෝ මං කොහොමද ඒක දන්නේ? අනේ ආරච්චිල කරුණාකරලා මාව නිකන් නතර කරගෙන මගේ කටයුත්තර අරගෙන වැරදි කාර්ය නොකර නිකන් ඉන්නවා හොඳයි. ඈ ඒයි සොබනි කෝ දැන් උඹේ පුරුෂයා මල් බාලයා ඈ ඇයි මල් බාලයා හොයන්නේ පුරස්නයක්ද? ඒ බලාපන් සොබනි මුලා දෑනියට තියෙනවා ඕනම කෙනෙක්ගෙන් පුරස්න අහන්න බලයක්. ආ මේක ලොකු හොරකමක්. ඔව්. මොකද්ද හොරකම කීවානේ? බලා ඔක්කොම දන්නවා මගේ බක්කි කරත්තෙයි ගොන් වස්සයි නැති හින්දා අද මට ගන්සභා උසාවියට යන්න පමා වෙයි කියලා. ඈ එතකොට අර ගොරොක්ගහ කුඹුරේ මායිම බෙදන්ට මං දාපු නඩුව අහක් කරලා බොලාට වාසි වෙයි කියලා. ඕ මේක අර හතර දීරි කතාව වගේ අnder දෙමලයක් නගා. මගේ මිනිස්සේ කාගේවත් ගොනෙක්වත් කරත්තයක්වත් හොරකම් කෙරුවේ නෑ. මේ ආනෝ ආරච්චිල මෙතන මේ අහිංසක මාව නවත්තගෙන තේරුමක් නැති ප්‍රශ්න අහන එක නවත්තලා නරක ධර්ම පර්ණ කඩ වීදියට ගිහින් මස්කඩ බුදුලාලිගෙන් අහන එක ගොනාගෙන ඒ කියන්නේ මගේ ගොන් වස්සා ගෙරි මස් කඩකාරයට විකුණලා ඉවර ඇති ඈ අයියෝ හේම් බණ්ඩා මේ කඹ කෑල්ලත් අරගෙන ගිහින් මස් කඩකාරයාගෙන් අහනවා හඳයා මස් කෙරුවේ නැතිනම් වහාම ඌවයි කරත්තේ මට බාර දෙන්න කියලා ඈ නැතිනම් පොලොස්සියේ ලොකු මහතුරු ආම එනවයි කියලා කියාපන් ඈ පලයන් පලයන් කවුද කවුද ඔය ගේට්ටුව ගාව අයිබිකම් කරන්නේ? ආ? ආයිබෝවන් මේ අපි සොබනී මේ ඉදප්පු අයියයි. මේ අයියගේ පොඩි කොළුවට උණ ගැනිලා ඉන්නවා. ආ. ඕයේ කොළුවා. ආ? අනේ අනේ වෙදරලා හාමිට මං වැඳලා කියන්නේ කොල්ලට සහලව වුණ මං ඒකට බෙහෙත් ගන්නටයි අද උදේ මේ වෙද ගෙදරට ආවේ අනේ එනකොට ආරච්චිලගේ ගෝලයා ආහාර හිම්බන්ද මාව නවත්ත ගත්තා. ආරච්චිලා ලෑපාරේ මීගහන්දි පොඩි එකාට සහලවා උණහින්දයි මේ අය වෙදරාළහාමි හොයාගෙන මෙහාට ආවේ. ඒ ගමන සම්පූර්ණයෙන්ම නැවතුවර හිම්බන්දා. මේ ඇයි නැවතුවේ ඉද්දපු? අර ආරච්චිලගේ ගුණයි කරත්තේ දෙකම මං හොරකම් කරුවා කියලා. හ්ම්. අනේ අනිච්චම් මේ අබමල් රේණුවක් තරම්වත් දෙයක් හොරකම් කරන කෙනෙක්ද මේ ඉද්දප්පු අයියා. මේක හරි අසාධාරණ වැඩක් නේද අයියා? <laughs> ඒ ගොනහගේ ලනු කෑල්ලක් පාරේ තිබිලා ඇහිඳගෙන තියෙනවා අර හීම් බණ්ඩා. ආරච්චිල කියන්නේ මං ඒ ගොනාගේ කඹේ කපාගෙන කරත්තට පැන්න කියලා. <laughs> ගොනා අරගෙන පනින්ට ඇයි මං කඹේ කපලා පාරට දාන්නේ? අනික මට මොකටද මේ ආරච්චිලගේ ඒ ගොන් කරත්තේ? මම නම් කියන්නේ මේක මේ ගමේ ඉන්න අපි වාගේ දුප්පත්තු නැති කරන්ට විනාශ කරන්ට අටවාපු උගුලක් කියලා එරාලාමි. අන්න හන්දියේ කුලී වාහනේ එනවා. ආ ඒ ඔහොමම හිටපල්ලා හෙල්ලෙන්නේ නැතුව ආ මම මේක ලේසියෙන් අරින්නේ නෑ ඉද්දප්පෝ. මේ මොකද ආරච්චිලා? ඈ මොකද මේ? මොකද්ද කියලා අහන්නේ? වෙදමාමා නේද? පාන්දරම ඇහැරලා ඇවිත් මට කෑ ගෑවේ. මගේ කරත්තේ හොරු අරගෙන පාර දිගේ පහළට බොහොම වේගයෙන් ගියයි කියලා. ඒ ආරංචි මාත්‍රයේ අණුව මම මේ හීම් බණ්ඩ ඇරියා ඒ පාරේ යන්නේන මිනිස්සු සැකනම් අල්ලාගෙන මං ඉදිරියට ගේන්න කියලා. ඉතින් ආ මේ ඉන්නේ ඒ හොරා ආ නෑ කියන්ට එපා. මේ මේ කඹ කෑල්ල සාක්කි. ඈ වෙදනාහමි. තමුන්නාන්සේ එහෙන් දැක්කද මං ඒ ගුණයි කරත්තේ හොරගම් කරගෙන යනවා. මේ උදේ පාන්දර කළුවරේ දැක්කද? අනේ මං මේ ගුණ කරත්තේ අරගෙන යනවා දැක්කද? ඈ බොටා හිටියක් නෑ සාකිකාරයගෙන් හරක් පුරස්නහන්ට. ආරච්චි මහත්තයා. අයි. හරක් ප්‍රශ්න නෙවෙයි. හරස් හරස් ප්‍රශ්න. හරි හරි මන් දන්නවා බොල. එහෙම හරක් ප්‍රශ්න අහන්න ඉඩ දීලා බලන් හිටියොත් මේ වැරදි කාර්යය පැනලා යයි යන්ට. මේ ඉදපු අයියේ අර හීන් එකාට මෙලාකට උණ වැඩි වෙලා වලිප්පුවත් හැදිලා ඇති. බේත් ඉල්ල ගන්න බැරි නම් මං ගිහින් ඩිංගිරියක් අය වන්නම් මෙහාට. ආපෝ ඒ කටසර අම්මන්ටි આવොත් නම් ආරච්චි මහත්තයාගේ සායම යනකල් කෑ ගහලා බානේ. ඒ හින්දා බේත් අරගෙන යන්න දෙන එක හොඳයි. ඒත් මේකා ඉඳා ගියොත් මගේ කරත්තේ ගුණයි හොරකම් කරපු එක ඔප්පු කරන්නේ කොහොමද බලන්න. ඒ මදිවට අර මේ පොඩි ළමයෙකුගේ උණ වැඩි වෙලා වලිප්පු ඇදලා මැරුණොත් එහෙම ආරච්චි මහත්තයයි වැරදි කාර්යය වෙන්නේ. මේ මේ විදමාමා ඒ පොඩි එකාට බේත් දීලා ඉද්දපු පිටත් කරනවද නැත්නම් මේ ආ හරි හරි හරි මම පිටත් කරන්න. මේ ඉද්දප්පු එනවා හොඳයි කී ඇතුළට. ආ ඉද්දප්පෝ මේ මේ බේත් ටික ඉක්මනින් අරන් ගිහිල්ලා පොවනවා ළමයාට අනේ සමුන්නාංශයට බුදුබවත්වේ මේ කරන සේවයට <laughs> මං යන්න මං යන්න මේ මේ මේ මේ පැත්තෙන් යනවා මේ පැත්තෙන් ආ හරි හරි හරි ආරච්චිලට මුණ ගැහෙන්න නොඉඳ පිටිපස්ස පාරේ දුවලා ගිහින් ළමයාට බේත් ටික දීලා සත්‍ය කොහොමද කියලා මට ඇවිත් කියනවා ඉක්මනට ඈ බණ්ඩා මේ බොට හොඳටම විශ්වාසද ඉද්දප්පුයි හොරා කියන්න කියපම් මට මේ ආරච්චි මහත්තයා ආරච්චි මහත්තයානේ මට ඉගැන්වුවේ මේ හොරාගේ නොහොරාගේ හැසිරීම දිහා බලන්න කියලා අන්න ඒකින්ද මට පෙනුණා ඉද්දගේ හැසිරීම වෙනස් කියලා මොනවද වෙනස්කම මිනිහාගේ මූණේ තිබ්බා බය ගතියක්. මිනිහා කලබලෙන් කලබලෙන් වටපිට බැලුවා. නලල පිහදා ගත්තා. පිටියත්ලෙන් කැස්සා. මේ මේ රණු කෑල්ල දිහා බැලුවා වගේ මට පෙනුණා. ඒ සේරම හොරෙකුගේ ලකුණුමයි. ආ හොරෙකුගේ ලකුණු තමයි බණ්ඩෝ. <laughs> මං හිතන්නේ මේ ඉද්දප්පුවයි අර ගහෙන් වැටිච්ච මල් බාලයයි එකතු වෙලා මගේ බක්කියයි ගොනයි හොරකම් කෙරුවා කියලයි. එහෙමයි. ඔව්. මම මේක ලේසියෙන් අරින්නේ නෑ පුතෝ. ඉද්දාපෝ උඹව 18 අවුරුද්දකට මහවුළු ගෙදරට රිංගුවේ නැත්තම් මම නෙවෙයි කීරාලා රච්චිල. ආ. කොමේක? ඈ කොමේක? මේ මේ මේ කාටද කෑ ගහන්නේ ආරච්චිල? කෑ ගහන්නේ විත්තිකාරයාට. ඔව් කොමිනියා. ළමයෙකුට බේත් ගන්නට කියලා වෙදමාමගේ ජේ ඇතුළට ගියා නේද? සුනංගුණ කරන විත්තිකාරයා මට දෙනවා මෙහාට. විත්තිකාරයා කියන්නේ නඩු විභාගයකින් වැරදිකාරයා වුණාට පස්සේ නේද? මේ ඕන් ඉතින් මට නීති රෙගුලාසි උගන්වන්නට එනවා. මං අහන්නේ කෝ ඉද්දප්පු කියලයි. ඉද්දා කෝ? ආ පොයි. මිනිහා ළමයාට බේත් ටිකක් අරගෙන ඉරියට ඇවිල්ලා දැන් සෑහෙන වෙලාව. ආවනම් කොයිද්දා? හිම්බණ්ඩා. දුවලා ගිහින් බලනවා මිනිහා පණින්ට කලින්. පැනලා දුවන්ට හැදුවොත් මේ මගේ කළුවර බස්තමෙන් ධනිස් දෙකට ගහනවා ආරච්චිල ආරච්චිල. ඒ මිනිහා ළමයාගේ උණ බස්සන්න බේත් තරම් දුවන්ට ඇති. <laughs> ආරච්චිලගේ ගුණා නැති වෙච්ච එකට වඩා ලොකුයි ඒ දරුවාගේ ජීවිතේ. ඒක බේරන එක මගේත් යුතුයකම. ආ උගේ දරුවා ඌට ලොකු ඇති මාමා. නමුත් මගේ හඳයා මට ලොකුයි. ගොන් වස්ස නැතුව කවුද මගේ කරත්තට බැඳලා එලවන්නේ? රාජකාරි වැඩවලට යන්න. කියන්න බලන්න. ඊදාපුවා පේන පලාතක නෑ. හ්ම්. පෙන්න පෙන්න. මිනිහා පැනලා දිව්වා. මා මේක ලේසියෙන් අරින්නේ නෑ වෙද මාමා. මේ මේ වෙලයිනේ වෙලයිනේ තියෙන පාරෙන් නෑ කරත්ත පාරෙත් නෑ කොහෙවත් පේන්න නෑනේ බෙද මාමා උඹ වග කියන්න ඕන මට උඹ වග කියන්න ඕන නැතිනම් ඉද්දප්පු අල්ලලා දෙනවද නැත්තම් මං මං ඔන්න මං නරකන බව් ඔව් මොකද hina වෙන්නේ hina වෙන්නේ මේක හරියට අර කුඹුරක් අඳේට වැඩ කරන්න දීපු අයිතිකාරයාම හැම දෙයකටම වග කියන්න ඕන කිව්වා වගේ කතාවක්. මොකද මොකද ඒ හරුපේ? මොකද ඒ හරුපේ? හරුපේ බොලන් ආරච්චිල ඒ ගුණයි කරත්තේයි මගේ ගේ ඉස්සරහින් උදේ පාන්දරම කළුවරේ බොහොම වේගෙන් දුවනවා දැක්කා. මම නේද ආරච්චිලට පණිවිඩය කිව්වේ? ඒ පණිවිඩය කිව්වේ කවුද මමනේ? දැක්කනම් ඇයි ඇල්ලුවේ නැත්තේ? මේකේ මොකක් හරි ලොකු රහසක් තියෙනවා මට නොකියනයි. බොල හීම් බණ්ඩා වරෙන් යන්ත අපි දෙන්නත් ගිහින් ගුණයි කරත්තේ හොයන්ට වර මෑන් වෙදමාමා ඇයි ඇයි මොකද hina වෙන්නේ මොකද hina වෙන්නේ hina නොවි ඉතින් මං අඬන්න දෙනවා නොමුත් වෙදමාමා hina වෙන්නේ නිකම්ම නෙවේ ඇත්ත කියලා පැත්තක් කන්ට කියනවනේ ඒ හින්දා මගෙන් යමක් ගන්ට හිතාගෙන ඇත්ත කියනවා නම් දන්නා දේ හරි සැක කරන දේ හරි දැම්ම කියනවා ඕ මේ අහනවා ආරච්චි. අතන අර හන්දියේ තියෙන ගෙරිමස් කඩේ ඉන්න මස් කඩ මුදලාලිගෙන් ගිහින් අහලා බලනවා කවුරු හරි ගොන් වස්ලෙක් විකුණන්න අරන් ආවද කියලා. ඈ අනේ මගේ හඳය මං අල්ලලා පණ තියෙන තෙක් අර බෝගම්බර තියෙන සිපිරිගෙට ඇරියේ නැත්තම් කීරාල නෙවෙයි මං. ඕ මේ පාරේ යන මිනිසුන් දැහෙන්න කෑ නොගහා දැන් මේ හීම් බණ්ඩාව ඇරලා ඒ මුදලාලිගේ කඩේට වටපිටාව සූදිසි කරලා බලන්න කියනවා. මොකද ගවයාගේ වල් ගහ හං හං කුර දම්වැල් දිහා බලලා හඳයාගේ ඒවා තිබුණොත් ආන් ඒක ලොකු සාක්. ඕම හරි වෙද මාමා. අපි දැම්මම යනවා හරක් ගබඩාවේ වටපිටාව හොදිසි කරන්න. Thank you. අද මුවන් පැලස්සේ රංගපෑම් ආරච්චිල විජේරත්න වරකාගුට වෙදරාළහාමි උලපනේ ගුණසේකර හීන් බණ්ඩා සෝමසිරි චන්ද්‍රසේන ඉද්දප්පු මයික් ප්‍රනාන්දු සොබනී ප්‍රියන්තනී ගමගේ යහම්පත් කතනය රෝහණ සිරිවර්ධන පාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලා කලාශූරී මුදලි නායක සෝමරත්නයන් ගුවන් විදුලියට ලියන මුවන් පැලැස්ස නිෂ්පාදනය නන්දා ජයමාන්න